ඒ කියන්නේ පස්චිම බුද්ධ ශාසනය වෙච්ච වැඩක්. සරුවචනහන්සේ පැවිදිලා අවුරුදු 7කින් සමා වෙන්න බුදුලා අවුරුදු 7කින් තමයි කිඹුල්ලප්පුරේට වැඩියේ. ඊට පස්සේ තමයි නිග්‍රෝධාරාමයේ කියන ශාක්‍ය සේනාසනේ පූජා වුණේ. ඒ සරුවචනසී ඉස්ලාමත්වක ඉඳලා තියෙන පූජා වෙලා තිබිලා නැහැ. ඉතින් පස් කාලෙක සරුවචනසේ නිග්‍රෝධාරාමයේ ඉන්න වෙලාවක මුල් කාලේ සරුවචනසට ස්ථිරව උපස්ථායකෙක් හිටියෙත් නැහැ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ස්ථිර මේ උපස්ථායක වශයෙන් පත් කරගෙන දැන් තැන් තැන් වල සීනාසන එහෙම නැත්නම් පිරිවෙන් හැදිලා සංඝ පිරිස වැඩි වෙලා ඉන්න වෙලාවක සර්වඥාන්සේ නිකුරදරාමේ ඉඳද්දී කලින් පින්න පාත වයින්නවා. පින්න පාතේ වැඩලා පින්න පාතේ කරගෙන ඒ කාල කාලකත්තිය කියන බ්‍රහ්මණයා පූජා කරපු අරණ්‍ය සීනාසනයට යනවා. පේන්නේ වස් කාලේ ඉවර වෙලා සිවුරු මහන කාලේ. චීවර මාසේ. සාරවත්යන්න්සේ ළඟට යනකොට හැම හැම කුටියක්ම අලුතෙන් හදලා කුටි පිරිලා හැම කුටියම සංඝයා හැම කෙනාම ගජරාමට සිවුරු සිවුරු මහනවා එතකොට ආනන්ද හාමුදුරුවෝ මේ කතා කරලා බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද මේ මේ කාලකේම ශාක්‍යයාගේ විහාරේ බොහෝ සේනාසල තියෙනවා බොහෝ සංඝයා වංශල වැඩි ඉන්නවා සංඝයා වංශල මේ සිවුරු මැහිමේ කටයුත්ත යෙදී ගැටිගත කරනවා කිය. ආනන්දහමඳුරෝ ඒක කියන එහෙමයි ස්වාමීන් මේක සිවුරු මහන මේ මාසේ කඨින පිංකම් කිය. අන්න ඉතින් සරුවචනන්සේ කියනවා නකෝ ආනන්ද බික්කු සෝබතිය ආනන්ද මේ භික්ෂුව සෝබනේ නෑ භික්ෂුවගේ තියෙන අලංකාරේ නෑ ඝනසංගනිකාරාම හෝති ඝනසංගනිකාරාමෝ ඝනසංගනිකාරතෝ ඝනසංගනිකාරාමත අනුයුක්තෝ එකතු වෙලා වැඩ කරලා ඝනසංගනිකා වැඩිවීම භික්ෂුවගේ ලස්සන ගතියක් නෙවෙයි කියන්නේ. ගෝසා වැඩිවීම භික්ෂුන් වැඩිවීම එකතැනක එකතු වෙලා මේ ශිවරු මහානකම ඝනසංගනිකාව කියලා කියන්නේ ඝනේ කියලා කියන පිරිසට සංගනිකාව කියන එකතුව ඝනසංගනිකා රාමෝ ඝනසංගනිකා රතෝ ඝනසංගතා රාමතා අනුයුක්තෝ ඝනසංගනිකාට කැමැති ඝනසංකා ඒදී ගන්න ඒකට නැඹුරුවක් ඇති බව භික්ෂුවට ගෞරවයක් නෙමෙයි කියන්නේ. භික්ෂුවගේ සෝබන ගතියක් නෙමෙයි කියන්නේ. නැත්නම් අශෝබනයි කියන වචනේ මේ කියන්නේ. ඊගාට ඝනාරාමෝ හොති ඝනරතෝ ඝන සම්මුතිචෝ. ඝණය කියලා කියන්නේ එකනට නෙමෙයි. හමුදාවේ ඝන කියන වචනේ පාවිච්චි කරන්නේ තුන් දෙනෙකුට. වික්ෂුණාංශේ සරුවචනසේ පාවිච්චින ඒකෝ ද්වේ ඝන. වික්ෂුණාංශ එක්කෙනෙක් තමයි ඒකෝ කියනවා. දෙන්නෙකුට දෙකයි කියලා කියනවා. තුන් දෙනා වැඩි වෙච්ච ගමන් ඝණයක් කියලා කියනවා. අපි කියනවා දිග පළල උස කියලා මාන තුනට ආපුවාම මාන තුනක් සයිස් එකට අපි ඝණයක් කියලා කියනවා. අනිත් වගේ ඝණය හටන් ගන්නේ තුනෙන් තුනට වැඩි වුණාට පස්සේ ඝන රාම ඝනේ වැඩි වෙනවා. ඒක ඉතින් සරුවත්තනේ සඳහන් කරලා තියෙනවා තනිය ජීවත් වෙන තාක්කල් බ්‍රහ්මෙක් වගේ කියන. බ්‍රහ්මචර්ය කියලා කියන්නේ තනි ජීවිතේ. දෙන්න එකතු වෙච්චාම දිවි ලෝකේ වගේ. තුනක් ගම වගේ හතර කලහයක් වගේ. එකා තනියා තනියලියා කඟ වෙනගේ තනියංග වගේ. දෙක හරක් අඟක් වගේ අන් දෙකක් තියෙනවා. තුන ගමක් හතර කියන්නේ කලහය. ඒ නිසා අපිට මේක තේරුම් ගන්න නම් අනේකා පැවිදි වෙලා බණ භාවනා කරලා නිවන් ලබන්න නම් ඒ තනියා ඒකෝ කියන වචනේ සරසවතන ඒක ඒක රත්ත ඒක රත්ත කියලා කියන තනිකමට කැමැති විවේකයට කැමැති හුදේකලාවට කැමැති විශ්‍රාමයට කැමැති ගතිය උතුම් විදියට සර්වඥාන්සේ අගය කරලා තියෙනවා. අද ඒක ස්ථානික සංඥාවංශ වැඩි නම් ඒක කැමැති වෙන ගතියට ජායකවාද පුරුදු වෙලා තියෙනවා. තනි සංඥාවංශ නමක් ඉන්නවා නම් ඒක ඉච්චර හරි නෑ. යාට පේන්න තියෙනවනේ සෙනඟ වැඩි වෙලා ඉන්න ගතියක්. මොකද අද අපි මේ භික්ෂුවක් භික්ෂුත්වේ රකින්නේ මොකටද කියන එක දායකව දන්නෙත් නෑ භික්ෂුව දන්නෙත් නෑ. ශබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියන මේ සියලු දුක් ගෙවන් කරන නිවන් දකින්න අපි මේ පැවිදි වෙන්නේ කියන එක ගිහියන්වත් මතක නැහැ. මොකද ඒ තරම්ම කාලයක් ඒක උහුරු නැති වෙලා. භික්ෂුවර මතකත් නැහැ. ඒ නිසා දේශපාලන භික්ෂුව සහ භික්ෂු දේශපාලන කියන එක නිකන් සාමාන්‍ය වචනෙට ගිහිල්ලාලු. ඒ වගේම ආර්ථිකත්වය ගැන කතා කරන භික්ෂුන් වහන්සේලා සමාජ සේවාවල් ගැන කතා කරන භික්ෂුන් වහන්සේලාද ඉතාම ජනප්‍රිය තත්ත්වයකට පත් වෙනවා. ඇත්ත තමයි මේ බුද්ධ මේ බෞද්ධ ආයතන වල ලොක්කො වෙලා තියෙන්නේ. ඒක වළක්වන්න බෑ. ඒ තරමට මේක බූවල්ලෙක් බවට පත් වෙලා ඉවරයි. නමුත් සරුවචන දේශනාව අරගෙන බැලුවොත් උන්වහන්සේ කසින් මේ ඝන සංගණිකාව ඝන සංගණිකා රාමතාවේ සහ ඝන සංගණිකාවේ අනුයුක්ත කියන එකේ ලස්සන ගතියක් නෙමෙයි අරන්නේ. ඝනාරාමෝ ඝනරතෝ ඝනසම් ඝනරාම ඝනාරාමතා අනුයුක්තෝ මේ එකතු වෙන්න කැමති ගම එකතුව වාසය කරන එක එච්චර භික්ෂුවකට ලස්සන වෙන්නේ එහෙම කෙනෙකුට ඒ කියන්නේ ඝණයා එක්ක ඉන්න කැමැති, සෙනගක් එක්ක ඉන්න කැමැති ගතිය තියෙනවා නම් යම් ආකාරයකට සරුවචනන්සේ ඉස්මතු කරලා පෙන්වන අතර මේ නික්කම්ම සුඛය එතන නම් බලාපොරොත්තු වෙන්න එපා. නික්මීමෙන් ලැබෙන සුඛයට කියනවා නික්කම්ම සුඛය කියලා. පිරිසකට යෙදී ගත කරලා පිරිසෙන් වෙන් වෙන එක. එහෙම නැත්නම් පවිවේක සුඛය. විවේකයේ කැමැති ගතිය. එහෙම නැත්නම් උපසම සුඛය. උපසමය කියලා කියන්නේ විවේකයට වෙලා විවේකයේ බුද්ධ විඳින බොහොම සන්තෝෂෙන් තනිකම. එහෙම නැත්නම් සම්බෝධ සුඛය සම්බාධාව සම්බාධකයන්ගෙන් වෙන් වෙලා තනි ජීවිතය ගත කරනවා කියලා යම් කිසි දෙයක් පතනවනම් ඒක ඔය සෙනක තුල බලාපොරොත්තු වෙන්න එපා. එහෙම නැත්නම් කියන්න පුළුවන් අපිට මේ විස්තරය ਸਰවචනාංශයේ මේ නිවන හොයලා දෙන්න හදාන්නේ විවේක තුනක් කරා කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. ඒ විවේක තුනෙන් පළවෙනි එකම තමයි කාය විවේකය. ඒ කාය විවේකයේ ਸਰවචනාංශයේ අඟවන්නේ, දනවන්නේ, ඉස්මතු කරවන්නේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාකාරගතව කියලා. නිසා භාවනා පරියන්කයකට යන්න ඉස්සර වෙලා නැත්නම් පරියන්ක භාවනාවට යනතරම් ගැඹුරු කැපකිරීමක් කරන්න ඉස්සර වෙලා ඒ යෝගාවචරය තමන්ගේ පරිසරය පිළිබඳව අනිවාර්යයෙන්ම අවදි භාවයකටපත් වෙන්න ඕනේ. අවදි භාවයටපත් වෙන්නේ නැතුව ඒ භාවනා පටන් ගන්න හදනවනම් ගලක් උඩ වපුරන්න හදන මිනිහෙක් වාගේ. ගල් වලට කවදාකවත් ගස්ස වෙන්නේ නැහැ. ඒ වගේම කුස්සියක ඉඳගෙන ශල්‍ය කර්මයක් කරන්න හදන කෙනෙක් වගේ. කුස්සියක කක්කුස්සියක ශල්‍ය කර්ම කරන්න බෑ. ඒකට ශල්‍යාගාර කියලා જાතියක් තියෙනවා. ඒ නිසා පරිසරයට සාපේක්ෂ නොවන විදිහට නොගැලපෙන විදිහට කටයුතු කෙරුවොත් ඒකාන්ත පශ්චාත්තාවයක් එනවා. ඒකාන්තේ නරක ආදර්ශයක් හිටනවා. ඒක නිසා පළවෙනිම දේ තමයි අපි මේ ගත කරන විවේකයේදී මේ වගේ රිට්‍රීට් එකකදී නික්ඛා මේ කාය විවේකේ. ඒ නිසා මේ එක එක්කෙනෙක් ගත්තොත් මේ ගත කරන කාලය තුල කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා ඥාති පරිවර්තයෙන් අයින් වෙලා ඉන්නේ. තමන්න ගෝක් නැවෙ ඉන්න පුළුවන් නැත්නම් එකනෙක් දෙන්න පුළුවන් ඒ සියලු නැයින්ගෙන් වෙන්වීම අපි දන්නවා අපේ ජීවිතය හැමති කරන ලොකුම පින අපි දන්න තාලෙට නැත්නම් අපංවා මහන්තංවා භෝගක්කන්දම් පහය කුඩා උපවේවහවා මහත් වූ ඒවා සමන්ගේ භවභෝග සම්පත්තියෙන් අයින් වෙලයි ඉතින් ඒක අපි දන්න කොච්චර අමාත්‍යද කියලා ජීවිතේක දවස් 10ක භාවනා කරන්න හම්බෙන්නේ කීයෙන් කී දෙනාට අවුරුද්දකට සැරයක් දවස් 10ක භාවනාවක් කරන්න හම්බ වෙන කීයෙන් කී දෙනාට. ඒ කොච්චර අමාරුද? ඉතින් අමාරුකමෙන් බලාපොරොත්තු වෙන්නේ අපි. නැත්නම් අපි බලාපොරොත්තු වෙන කෙනාට දෙන්න තියෙන්නේ අපි යාට කාය විවේකයේ දෙන්න ඕන.